කළ යුත්තේ කියන කාරණය පිළිබඳව. මේම මත උපේක්ෂාව කියන්නේ සප්තබොජ්ජංගයට අදාළ ධර්මයක්. තේරෙනවද? උපේක්ෂාව ඉබේ පහළ වෙන ධර්මතාවයක් නෙමෙයි. උපේක්ෂාව හේතුඵල ධර්මයක්. එතකොට උපේක්ෂාව සකස් වෙන්නේ කුමක් නිසාද? සමාධිමත් හිතක් නිසා. තේරෙනවද? සමාධියේ ඵලයක් තමයි උපේක්ෂාව කියන්නේ. එතකොට සමාධිය සකස් වෙන්නේ කුමක් නිසාද? ප්‍රීතිය පස්සද්ධියේ පලේ දැන් සප්ත බොජ්ජන් අපි පල්ලෙහා ඉදන් උඩට යන්න ඕනේ එතකොට පල්ලෙහා දැන් මහත්තයා කතා කළේ කුමක් ගැනද උපේක්ෂාව ගැන උපේක්ෂාව ගැන කතා කළා උපේක්ෂාව සකස් වුණේ සමාධිය නිසා සමාධිය සකස් වුණේ කුමක් නිසාද ප්‍රීතිය පස්සද්ධිය නිසා ප්‍රීතිය පස්සද්ධිය සකස් වුණේ කුමක් නිසාද වීරය සකස් වුණ නිසා වීරය සකස් වුණේ කුමක් නිසාද ධර්මානුකූලව ගලපල දකින්න දක්ෂභාවය තිබ්බ නිසා. ධර්මානුකූලව ගලපල දකින්න දක්ෂභාවේ තිබෙ කුමක් නිසාද සතිය සිහිය දියුණු නිසා සති සම්බෝජ්ජන්ගේ නිසා. සති සම්බෝජ්ජන්ගේ වැඩුණේ කුමක් නිසාද කල්්‍යාන මිත්‍රය ආශ්‍රය සද්ධර්මසවනය නුවනින් මෙනය කිරීමේ දක්ෂභාවය නිසා. එනම් බලන දැන් කල්්‍යාන මිත්‍රාශ්‍රය නුවනෙන් මෙනී ක්‍රම ධර්මතාවය තුළ එයා සතිය සීය මෝදු කරගත්ත තැනදී අන්න ධර්මානුකූලෝ දකින්නයා දක්ෂ වුණා. තේරනාද ධර්මයට ගලපලයා දකින්න දක්ෂ වුණා. ඒ ධර්මයට ගලපල දකිද්‍යයා තුළ වීර්ය සකස් වෙනවා තවතව ධර්මයට අදාලෝ ජීවිත ඉස්සරහට අරගෙනයන්. ආර්ෂ්ඨාංගික මාර්ගයට අදාළ වරගෙනයන්. ඒ ධර්ම මාර්ගය තුළ ගමන් කරනකොට යා තුළ ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා සැකේ බිය විචිකිච්චාව බැහරවෙලා. ඒ ප්‍රීතිය පස්සද්ධිය තුළ අන්න හිත පංච නීවන්නේ යටපත් වනා වූ සමාධිමත් භාවට පත්වෙනවා. ඒ සමාධිමත් හිත තමයි මහත්තයෝ උපේක්කාව කියලා අපි සඳහන් කරන්න. එනිසා උපේක්ෂාව කියන්නේ යමක් ඉවසගෙන ඉන්නවා කියෙන කාරණය උපේක්ෂාව බව ඇත්ත. නමුත් නිරේතුරුව ඔබ උපේක්ෂාව සකස් කර ගතයුත්තේ ධර්මානුකූලෝ ප්‍රශ්නය ගලපගෙන මාත්‍යයෝ. තේනද ධර්මානුකූලෝ ප්‍රශ්මන්ද ඉස්සල ඇලීමට හේතුවත් ගැටීමට හේතුවත් කිවන දොට ඇලීමට හේතුවත් කුසලයනං සැපවේදනාවට හේතුවත් කුසලයනන් දුක්වේදනාවට හේතුවත් අකුසලේනං අන්නයා දකිනවා මේ දෙකම සංස්කාරයක් මේකට ඇලිල වැඩකුත් නෑ ගැටිල වැඩකුත් නෑ එනිසා මම උපේක්ෂාව මධ්‍යස්තව ඉන්නවා කියෙන තැන මේ දෙක අනිත්‍ය දකි දිමාත්වයා මධ්‍යස්තැන උපේක්ෂාව තුළ ඉන්න. එයා උපේක්ෂාව තුළ හිටිය යුත්තේ උපේක්ෂාවත් අනිත්‍යභාවය දැකළමයි. ඒක හොඳට තේරුම් ගන්නවා. එම නැත්තන් එයා එතැන්ද උපේක්ෂාවට බැඳෙනවා. අපි යම් මොහොතක මැරෙන වෙලාවේ අපේ හිත උපේක්ෂාව කියන තැනට ගත්තොත් ඒ උපේක්ෂාව හේතුවෙන් එකැන ඇලීම් ගැටීම් වලට නොයා සමාධිමත් හිතකත සකස් වෙන උපේක්ෂාවේ ධ්‍යාන මත්තමකට හිතාවොත් ඒ මොහොතේම මැරිලා අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක ඉපදෙනවා. භවයේ මිදුනද? භවයේ මිදුන්නේ රූපාවචර බ්‍රහ්මතලයක උප්පත්තිය සකස් කරගන්න. එනම් බලන්න නිරේතුරුව උපේක්ෂාව මුලින්ම ඇති කරගන්න. උපේක්ෂාව මුලින්ම ඇති කර ගැනීම සප්ත බොජ්ජන්ගේ ධර්මතාවය. ඒ උපේක්ෂාව ඇතිකරගෙන ඉවසීම තුළ කටයුතු කරමින්. ඒ ඒ ඉවසීම තුළින් ඔබ උපේක්ෂාවත් අනිත්‍ය භාවය දකිින්. ඔබ උපේක්ෂාවේ අනිත්‍ය භාවය දකිද්දී බව නිරෝධයට පංචු උපාදානස්කන්දේ අනිත්‍ය භාවයට අදාළ ධර්මතාවයන් ඔබේ ජීවිතයෙන් ඔබ එකතු කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. තේනද එනිසා උපේක්ෂාව තුළට එන්න වීර්යෙන් කටයුතු කරලා ඉවසීමෙන් කටයුතු කරලා ධර්මානුකූලෝ ප්‍රශ්න ගලපලා උපේක්ෂාව කියන තැන්ට එන්න උපේක්ෂාව කියන තැන්ටැවිල්ලා උපේක්ෂාවත් අනිත්‍යයි කියන තැන දකින්නේ දකින තැන ඔබ අනිත්‍යයි කියන දැක්ම තුළ පංචු උපාදානස්කන්දේ අනිත්‍ය භාවය සෝවාන් පලයට අදාළ මාර්ගය තුළ ඔබ ඉන්නවා. එහෙමයි ස්වාමීන් ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණු මේ කාරණාවන් පිළිබඳව සමාජයේ තිබෙන්නා වූ සමහර විමතියින්නුත් විමසන්නට අවසර ලැබේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා කොයි ආකාරයෙන් පින් සිදු කළත් අවසාන මොහොතේ පහළ වෙන චුතිසිත අනුව තම ඒ චුතිසිතට උපාදානය කරගන්නා කාරණේ අනුව භවය සිදුවෙන බව මේ අර්ථයෙන් සමහර කෙනෙක් ප්‍රශ්න නගනවා ඒ කියන්නේ අපි මොනවා කරත් කමක් නැහැ අන්තිම වෙලාවේ චුතිසිත හදාගන්න පුළුවන් ඒ නිසා අපි අකුසල් කර කර හිටියත් ප්‍රශ්නයක් නැහැනේ කුසල් කර කර හිටියත් ප්‍රශ්නයක් නැහැනේ කියලා. ස්වාමීනි මේ කාරණයට ධර්මානුකූලව පිළිතුරක් අපේක්ෂා කරනවා ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් ඔහු බ්‍රහ්ම ලෝකයේ උපතකට යන්න කැමතිවෙන්න ඕන කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ඇසුරු සැනක් අනිත්‍ය සංඥාව වැඩුවොත් එයා සෝවාන් පලට පත්වෙන්න කැමති වෙන්න ඕනේ කියලා. එකන්නේ අවසාන චුතිසිත තේන බෙතන්දි මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු සැනක් කියලා කියන්නේ මොකක්ද. අවසාන චුතිසිත එක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලෝකයේ ඉන්න සෑම මිනිස්සෙක්ම ඇසුරු සැනක් ඕනම කෙනෙක් මෛත්‍රිය වඩලා තිනවනවා. එහෙනම් හැම කෙනාම බ්‍රහ්ම ලෝකෙට යනවද? නැහැ. මේ ලෝකයේ ඕනෑම කෙනෙක් එක ඇසුරු සැනක් හෝ අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. නමුත් එයා මේ ලෝකයේ හැම කෙනෙක්ම සෝවාන් වෙනවද? නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇසුරු සැනක් කියලා දේශනා කරන්නේ අවසාන චුතිසිත පිංහතුනි. අවසාන චුතිසිත. අවසාන චුතිසිතේදී ඇසුරු සැනක්වන් මෛත්‍රී චිත්තයක් ඔබ තුළ වැඩුනොත් ඔබ අනිවාර්යම බ්‍රහ්මලෝකය උපත්තියක් ලබනවා. අවසාන චුතිසිතේදී ඇසුරු සැනක් වගේ අනිත්‍ය සංඥාවක් වැඩුනොත් ඔබ මාර්ගඵලලාබී දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත්වෙනවා. නමුත් මේ ඇසුරු සැනක්වන් අවසාන චුතිසිත සකස් කර ගන්න නම් පිංහතුනේ ඔබ දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥා වඩන්න වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ දීර්ඝ කාලයක් මෛත්‍රී සංඥාව වැඩුවොත් තමයි ඔබට මරණාසන්න මොහොතේ චුතිසිතේදී ඇසුරු සැනක්වන් මෛත්‍රී චිත්තයක් මතුකරගන්න පුළුවන්. ඔබ දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥාව වැඩුවොත් පමණක්මයි ඔබ මරණාසන්න මොහොතේදී අනිත්‍ය සංඥාවක් පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාවය ඔබට මතු කල්ලගන්න පුළුවන්කිපුට. එනිසා නිරේතුරුවම සිතේ අවසාන චුතිසිතේදී මම අනිත්‍යයි දකිනවා මෛත්‍රිය දකිනවා කියෙන මෝහ සිතුවිල්ල තුල්ලං ඉන්න පාපිංහතුනි. එක කව දාක්වත් කරන්න පුළුවන් දෙයක් නෙමේ. මොකද මැරෙනවා කියන කාරණය එසේ මෙසේ ලේසිකාරණයක් නෙමේ පිංහතුනි. මැරෙනවා කියෙන කාරණය සකස් වෙනකොට එයාට දැනෙනවා. එයා මේ සියල්ල අතහැරල දාල යනවා කියලා. බිරිඳ දරුවන් දවාදරුවන් සමාජතත්ව රැකයා මේ සෑම දෙයක් මෙයා අතහැරල දාලා යනවා කියන කාරණයාට දැනෙනවා. ඒ දැනෙන වෙලාවයා සීලයෙන් පරිපූර්ණ නැත්තන් සද්ධාවෙන් පරිපූර්ණ නැත්තං ගැටෙන හිතක් තමයි පිංහතුනී ඒ වෙලාවට සකස් වෙන්නේ. එනිසා නිරේතුරුවම අවසාන චුතිසිතේ අනිත්‍ය දකින්න බලාපොරොත්තු වෙලා ඉන්න එපා අවසාන චුතිසිතේ අනිත්‍ය සංඥාවක් මතුකරගන්න නං. ඔබ මේ මොහොතේ ඉඳං අර ආර්යෂ්ඨාංගික මාර්ගයේ විදශනානුවනින් දැකළ පුරුදුවෙන්න. ආර්ෂ්ඨාංගික මාර්ගයේ විදශනානුවනින් දැකළ පුරුදුවෙන්න්න. මොකද මැරෙන වෙලාවේ අවසානයේ චිත්තය අපිට සකස්වෙන්නේ මොකක් හරි රූපයක් උපාදානය වෙලා පිංහතුනි. රූපයක්මයි අපිට උපාදානය වෙන්නේ. ඒ රූපය දිව්‍යතලයක් වෙන්න පුළුවන් බ්‍රහ්මතලයක් වෙන්න පුළුවන් මනුස්සලෝක වෙන්න පුළුවන්. එම නැත්තම් ප්‍රේතලෝකයක් තිරිසන් ලෝකයක් වෙන්න පුළුවන්. දැන් එක මහත්තෙක් ලෙඩ ඇඳේ ඉඳගෙන මරණාසන්නව කෑගහනවා රෝහලේ. දොස්තන මහත්තුරුත් වටවෙලා නෑස් නෝනලත් මට වෙලා ඥාතිනුත් වටවෙලා මරණාසන්නෝ මේ මනුස්සය කෑගානවා මාව ගිනිගන්නෝ මාව ගිනිගන්නෝ කියලා කෑගහනෝ. දැම් මාව ගිනිගන්නෝ ගිනිගන්නෝ කියලා කෑගහත් යනේ අර ඥාතිීන් වතුරපෝනවා වතුරු හෙනවා නමුත් ඒත් මේ මනුස්සයා කෑගානවා මාව ගිනිගන්නවා ගිනිගන්නවා කියලා. නමුත් කිසිම ගින්නක් නැහැ. මේ මනුස්සයා ගිනිගන්නෝ ගිනිගන්නෝ කියලා කෑගහලා මොහොතකින් ඇස් දෙක පියාගන්නවා මී යනවා පිංහතුනි. අපි දන්න සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බලනවා මේ මහත්තයා කොහෙද ඉපදුනේ කියන කාරණයේදී අර ගිනි නිරෙයි මේ මහත්තයා උපත්තිය සකස් කර ගන්ට පිංහතුනි. විඤ්ඥානය විසින් තමන්ට මැරෙන්න්න මොහොතකට පෙරාතුව තමන්ගේ ඊළඟ ප්‍රතිසන්දිය මතු කරලා පෙන්න්නනවා පිංහතුනි. විඤ්ඥානය නැමති මැජික් කරුවාම තමන්ව අකුසලයට යොමු කරලා ඒ අකුසලේ තුළින් ඊළඟ දුකතිය සකස් වෙනකොට මරණාසන්න මොහොතේ විඤ්ඥානය විසින් මේ දුකතිය මතු කරලා පෙන්න්නනවා. ඒ වගේම තව කෙනෙක් කෑ ගහනවා මරණාසන්න වෙලාවේ මට මස් ගොඩක් පේනවා මට මස් වැදල්ලක් පේනවා කියලා. ඒ මස් ගොඩක් මස් වැදල්ලක් පේනවා කියලා කෑ ගහන මිනිස්සයා මරණයෙන් පස්සේ තිරිසන් මෞකුසෙක උප්පත්තිය සකස් කරගන්නවා. තිරිසන් මෞකුසක උප්පත්තිය සකස් කරගන්නවා. ඒ වගේ මේ අවසාන මොහොතේ කෙනෙක් මරණාසන්න මෝතේ එයා කියනවා මට සස්්‍රීක දිව්‍ය තලයක් පේනවා සස්්‍රීක දෙවියෙක් මට අඩගහනවා. මේ ආකාසේ ලස්සන පාවඩයක් එලලා තියෙනවා. මට ලස්සන මල්ගොමුවක් පේනවා. ඒ කියන්නේ අනි වාර්යෙන්මයාටේ දිව්‍ය සංඥාවක් පේනවා පිංහතුනි. එනිසා මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතට අවන අනිවාර්යෙන්ම රූපයක් උපාධානය වෙනවාමයි. ඒ රූපයට අපි බැඳුන මොහොතේ අනිවාර්යෙන් මේ රූපයට අදාලෝ පිංහතුනි අපි ඊට අදාළ ලෝකයේ තුළ බැසගන්නවා. උපාධාන පච්චයා බවෝයි භවයට අදාළව අපි ජාතිය සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම පිංවතුල්ලා මරණාසන්න මොහොතේ අනිත්‍ය දකිනවා කියෙන තැනවිතරක් ඉන්න එපා. මේ මොහොතේ ඉඳං ඔබ ප්‍රිය කරන කැමති කරන ආස කරන ඔබ අකමැති කරන මේ සෑම රූපයකම අනිත්‍ය භාවය නුවනින් දකින්න. අම්මා කියන රූපේ අනිත්‍ය භාවය දකිමින් අම්මා උපෝෂණය කරන්න. බිරිඳ කියන රූපේ අනිත්‍ය භාවය දකිමින් බිරිඳව පෝෂණය කරන්න. දරුවා කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් දරුවාව පෝෂණය කරන්න. ගෙදර කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් ගෙදර ලස්සන කරන්න. වාහනය කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් වාහනය පාවිච්චි කරන්න. වෘතිය කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් වෘතිය තුළ උපාදානය ඇති කරගන්න. ඒවගේ නිරේතුරුව පිංහතුනී තමන් මේ ආසකරන රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මමාර්ගය ගමන් කරන කිසිම කෙනෙකුට රූපයන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන්න කියලා කියන්න ෑ පිංහතුනි. මේ උතුම් සෝවාන් පලට පත්වෙන් ඔබ දරුවන්ගෙන් අයින් වෙන්න බිරිඳගෙන් අයින් වෙන්න දෙමාපියන්ගෙන් අයින් වෙන්න කියලා ධර්මයක් ගීපිංහ තුල්ලාට නෑ. ඒක අන්තයක් සමාරු ඉන්න ඔයා කියෙන මම දැන් සෝවාන් මාර්ග ගමන් ගන්නේ මට බිරිඳත් එපා දරුවොත් එපා මන් දැන් ඒගොල්ල බලන්නෑ කියලා. මේක අන්තයක් පිංහතුනි. මේ අන්තය බුදුදහමට අදාළ දෙයක් නෙමේ. බුදුදහම තුළ කියන්නේ නිරේතුරුව මේ ලැබුණ දේවල් පෝෂණය කරමින් ඉස්සරහට යන්න කියලා. මොකද දරුවා තුළ නෙමේ තුෂ්ණාව තියෙන්නේ. බිරිඳ තුළ නෙමේ තුෂ්ණාව තියෙන්නේ. සාමිපුරුෂයා තුළ නෙමේ තුෂ්ණාව තියෙන්නේ. ගේදොර තුළ නෙමේ තුෂ්ණාව තියෙන්නේ. තමන් පාවිච්චි කරන වාහනය තුළ නෙමේ තුෂ්ණාව තියෙන්නේ. ඒවා කෙරෙයි තමයි තුෂ්ණාව ඇති කරගන්න පිංහතුනි. ප්‍රශ්නතියන්න මෙතනයි. ප්‍රශ්නතියන්න තමා තුළනං තමා අර දේවල් වලින් බැහැර වෙනවා කියන කාරණය අර්ථයක් නෑ. එනිසා ඒවා ඇසුරු කරන්න ඒවා පරිහරණය කරන්න සැප විඳින්න සුකෝපභෝගී භාවය විඳින්න. විසාකාවත් අර ලක්ෂ ගානක් වටිනා මේල පළඳනාව පළඳගෙන තමයි හිටියේ. සිටු මැදුරක තමයි ජීවත් වනේ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුල්ලාට කොතනකදිවත් කාමයන්ගෙන් පලායන්න කියලා දේශනා කරන්නේ. කාමයන් තුළ ජීවත් වෙන්න. නමුත් මේ කාමයන්ගේ ආස්වාදය කෙටි. මේ කාමයන්ගේ ආස්වාදය කෙටිභාවය දකිමින්. මේ කෙටි ආස්වාදය නිසා සකස් වෙන දීර්ඝ ආදීනවය දකිමින්. නිරේතුරුවම කාමයන්ගේ නිස්සරණය සොයාගෙන යන්න කියලා බුදුරජාන් වන්සේ දේශනා කරනු. එතොට ගිහිපිංහ තුල්ලා කාමයන්ගේ නිස්සරණය සොයාගෙන යනවා කියන්නේ තමන් ඇසුරු කරන රෑම් සෑම රූපයකටම කළ යුතු යුතුකම් අකුරට ඉටු කරමින් ඒ වා කෙරේ තියෙන තුෂ්නා වඩු කරගන්න. මේ රූපයන් මට අයිති නෑ කියන කාරණය දකින්න. මං මේ දරුවා දාල කවධාරි ඇස් දෙක පියවෙනවා කියන කාරණය දකින්න. දැම් මටත් අම්ම කෙනෙක් හිටිය. ඒ අම්මා මට කොච්චරනං ආදරය කරන්න ඇද්ද. නමුත් මැරෙන වෙලාවේ අම්මා මාව උපාධානය කරගත්තනං ඒ අම්මා සමහර්විට සතරාපායකට වැටෙන්න්න පුළුවන්. අපි හිතමු ඒ අම්මා ප්‍රේතලෝකට වැටුණ කියලා ඒනන් දැන් ඒ අම්මා ප්‍රේතියක් ඒ අම්මාට මාව අයිතිද අයිතිනේ අපරාධයක්. අපරාධයක්. දරුවා උපාදානය කරගෙන ප්‍රේතලෝකෙට වැටුනත් ප්‍රේතලෝකෙට වැටුනට පස්සේ එයාට දරුවාගේ අයිතියක් නැහැ. ඒවගේ නිරේතුරුවම අපි අපිට අයිති නැති රූපයන් උපාදානය කරගෙන කල්ප ගණන් සතර අපායේ දුකට වැටුන පිරිසක් මයි පිංහතුනි. එනිසා මේ ජීවිතය ඔබ මේ ආදරය කරන ආසකන්න රූපයන්ට බැඳෙන්න එපා. නමුත් යුතුකම් අකුරටිටු කරන්න. යුතුකම් මකුරට ඉටුකරමින් මේ දේවල් අයිති නෑ කියන තැනයිඉදං ඕ නෑම මොහොතක ඇස් දෙක පියවෙන වෙලාවේ දරුවා මතක් වුණොත් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. බිරිඳ මතක් වුණොත් එක ෂණයෙන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. සාම්පුරුෂයා මතක් වුණොත් එක ෂණයෙන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. නමුත් එහෙම දකිනවා කියලා කොයි වෙලාක්වත් යුතුකම් නම් පැහැරරින්න එපා. ඒ පැහැරාරින මොහොතක් පාසා ඔබ තුළ සමාධිමත්හිත දුර්වල වෙන පංච නීවරණමයි මතුවෙන්නේ පංච නීවරණයන් තුළින් කව දක්වත් ඔබට ධර්මයක් මතුකරගන්න බෑපිංහතුමි. හරිද මාත්‍යයෝ එහෙමමනි. ගෞරෝණී ස්වාමීන් වහන්ස තවත්